මාතෘකා වශයෙන් එහෙම නැත්නම් ධර්මදේශනා මාලාවේ මාතෘකා වශයෙන් තියාගත්තේ නන්දකෝවාද සූත්‍රය. එතකොට මේ නන්දකෝවාද සූත්‍රය අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ. එතකොට නන්දකෝවාද සූත්‍රයේද විශේෂයෙන්ම ඒකේ අන්තර්ගතය වෙන්නේ විශේෂයෙන්ම මේ නන්දක කියන මහරහතන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට ගිහිල්ලා බොහොම සාරගර්භ ධර්මදේශනාවක් කිරීම.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 තජ්ජස්ත තජ්ජස්ස පච්චයස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධಂತಿ යම්සි වේලාවකදී අපි ඇහැ වහගත්තොත් ඒ ඇහැ කියන ප්‍රත්‍ය ඇහැ කියන හේතුව එහාට දෙන්නේ නැතුව වැළක්වුවොත් අන්න ඒ නිසා පහළ වෙච්ච ඒ සැප වේදනාව දුක් වේදනාව නොදුක් නොසෝ වේදනාවත් නැතිලා යනවා දැන් පින්වත්නි මෙන්න මේ නිසා පහළ හේතුවක් නිසා ඵලයක් හට ගැනීම කියන එක බුදුරජාන් වහන්සේගේ ධහමේ ඊටාම ප්‍රබල කියමනක් මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය එහෙම නැත්නම් ඉදප්පච්චේතාව කියන තැන තමයි අපි මේ ස්පර්ශ කරගෙන යන්නේ. අපි තව ටිකක් එතෙන්ට එන්න අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් පොඩ්ඩක් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේදී ඒ සූත්‍රයත් හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේදී ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුක්කුසාති කියන ස්වාමින් වහන්සේට පුක්කුසාති ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා සුඛ වේදනීයං බික්කු පස්සම් පටිච්ච උපජ්ජති සුඛා වේදනා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 හොඳ සංසිඳීමක් පහල කරගෙන ඒ එකඟ වෙච්ච හිත මේ කයේ දැනෙන යම්කිසි වේදනාවට යොමු කළා බොහොම ඉවසිල්ලෙන් මේ වේදනාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලනවා. දැන් මේ මම බලනවා කියලා දෙයක් මගේ වේදනාව කියලා බලනවා දෙයක් එහෙම මුකුත් නැහැ. දැන් මේ එකඟ වෙච්ච හිතකින් වේදනාවක් බලනවා. සුඛං වේදනං වේදීයමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. මෙන්න මේ සුඛ වේදනාවක් තියෙන්නේ සැප වේදනාවක් තියෙන්නේ සැප වේදනාවක් තියෙනවා කියලා දැනගන්නවා.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 දැන් මේ ඒ හරහා යම්කිසි තාපයක් ඒ තරහා යම්කිසි උෂ්ණයක් ජනිත වෙනවා. බුදුහාමුදුරු කියන මේ දෙක අතුල්ලන්නේ නැතුව දැන් පොඩ්ඩක් ඈත් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර හටගත්ත උෂ්ණය, අර හටගත්ත තාපය නැති වෙලා යනවා. මෙන්න මේ වගේ කියනවා මෙන්න මේ යම් දෙයක ස්පර්ශය හරහා තමයි වේදනාවක් පහළ වෙන්නේ. ස්පර්ශය නැත්තම් වේදනාවක් නැහැ. පස්සපච්චය වේදනා. ස්පර්ශයක් නැත්තම් ඔන්න වේදනාවකුත් නැහැ. එතකොට අපි හිතමු යම්සි කෙනෙකුට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 කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං uppajjati. ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඥානං, විඥානපච්චයා නාම රූපං, නාම රූපච්චයා සලායතනං, සලායතනපච්චයා පස්සෝ, පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං,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 අන්න දැන් උත්සාහත් වෙනවා කොහොමද මේ වේදනාවකුත් හටගන්නේ. එතන එතන ආයතනයකුත් තියෙනවා. ඔන්න එතින් වේදනාවකුත් හටගන්නවා. දැන් අර නිකාං ආයතනවල හට ගැනීමක් දැකලා ඒක නැති වෙලා යාම පමණක් නෙමෙයි. දැන් ඔන්න නන්දක මහරහතන් වහන්සේ තව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියනවා. මෙන්න මෙතන හේත් පටිස සෞම්පාදයකුත් තියෙනවා. මෙන්න මෙතන නිසා හට ගැනීමකුත් තියෙනවා. තව පොඩ්ඩක් දැන් මේ ගැඹුරකට දැම්මා නන්දක සාමින් වහන්සේ මොකද්ද පටිච්චසමුප්පාදයක් කියලා දුන්නා මේ භික්ෂුණීන් වහන්සේලාට.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 අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවා. අපි එතකොට මේ න්‍යායට දැම්මොත් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං නිරුජ්ජති. ඉමස්සුප්පාදා ඉදං uppajjati. ඕක තමයි න්‍යාය. අපි තුමු සමුදේ පක්ෂයේ කොටස. ඒත් අපිට මෙතෙන්ද කියන්න වෙන්නේ ඔන්න අවිද්‍යාව නිසා ඔන්න සංස්කාර හටගන්නවා. අවිද්‍යාවේ හට ගැනීමත් එක්ක ඉපදීමත් එක්ක සංස්කාරات උපදිනවා. ඉවස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අපි මේක දැම්මොත් ඔන්න අවිද්‍යාව නිරුද්ධලා යනකොට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 ඵලයටපත් වීමත් එක්ක යම්සේ අකුසල ධර්මයන් යම්සේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරා නම් ඒවා නැවත එන්නේ නැහැ. ඒවා ගියා ගියාමයි. ඊළඟට කියනවා පරියන්ත කස්ස දුක්ඛං න හෝති. දැන් සෝවාන් ඵලයටපත් වීම හරහා එයාට අපිටම අපාගාමී අකුසල් තිබිලා හරි මොනා මොනා හරි වෙලා එයාට ලොකු බරපතල කර්ම විපාක පළ දෙන්න තිබුණා. හැබැයි මෙන්න මේ සෝවාන් ඵලයේ සාක්ෂාත් වීම හරහා අන්න ඒ දුක් සියල්ල අහෝස් වෙලා යනවා.